ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ චිත්තසංතාණයෙන් ඒ ධර්මානුකූල සිතුවිලි නැగిලා එන විදිහට අපේ సంతానගත වැඩපිළිවෙල සකස් කරන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න දුක් නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද අපි දැඩි අදිෂ්ඨානයකින් ඕන අපේ හිත සකස් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි එන විදිහට හිත සකස් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි ඇති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. ඒන්න ඒ සඳහා කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා පින්නත් නේ. හිතේ තියෙන කෙලෙස් ධර්මයන් අඩු වෙලා හිත සුවපත්භාවයට පත් කරගන්න නිකම් පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයෙන් තමයි නැත්තම් හැමදාම ඉඳ වෙන්නේ. මොනතරම් දේවල් මේ ජීවිතේට අපි මොහොතකට හිතන්න ඕනේ මොනතරම් දේවල් මේ ජීවිතේට ලබා දීලා තියෙනවද කියලා. දැනුත් ඉල්ලනවා එක එක ඒවා. ඉවරක් නැතුව මේ හිත අපෙන් එක එක ඒවා ඉල්ලනවා. ඉල්ලන්නේම ඔయిత කලින් ලබා දුන්නේවද නැද්ද? නේද? බලන්න කියලා කියන අපේ හිත අපිට බල කරනවා. දැක්කේ නැත්නම් නිකන් දැවෙනවා පිච්චෙනවා වගේ ගතියක් ඇති කරනවා. අහන්න කියලා කියනවා, අහවල් දේවල් අහන්න කියලා කියනවා. අහවල් අහවල් ආග්‍රහණයන්, හවල් හවල් රසයන් විඳින්න කියනවා. රාග ආදී කෙලෙස් ධර්ම වලින් පහස ලබන්න කියලා දැඩි බලපෑමක් හිත ඉල්ලනවා. මේ දේවල් මේ දේවල් ලබා දෙන්න කියලා. ඊළඟට ආදරය ආදී දේවල් වලින් සතුට ඉල්ලනවා. ඔය ඉල්ලන්නේම කලින් දුන්නේවද නැද්ද? කලින් ලැබිලා තිබ්බ දේවල්ද නැද්ද? ඒවම ඉල්ලන්නේ. දැන් තව එක සැරයක් දුන්නා කියලා හරියයිද? තව එක සැරයක් දුන්නා කියලා හරියයිද? ආයතරයක් ඉල්ලනවා කොයි වෙලාවක හරි. ආ තව සැරයක් දුන්නා කියලා හරියයිද? මේ හිත හරියයිද? නෑ. තව සැරයක් ඉල්ලනවා. ආයතරයක් දුන්නා කියලා හරියයිද? ඔය චුට්ටවත් අපිට තේරුම් ගන්න බැහැ නේද? නේද? මේ ලෝකයේ තියෙන මේ අතෘප්තිකර ස්වභාවය ඒ චුට්ටවත් තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැත්තේම අන්න අර සැපේහි තියෙන අපේ හිතේම අපේ අපි කරගත් වැරද්දක් නෙවෙයි අපේ හිතේම ඇතිවෙච්ච ලොල් බව, ගිජු බව. සැපයේ තියෙන ගිජු බව හින්දා ඒ සැපය ලබා ගැනීම සඳහා සැප ලබා ගැනීම සඳහා කරන උපක්‍රම ගැන මෙනෙහි කර කර ඉන්නව මිසක් මේ මොකද වෙලා තියෙන්නේ කියලා මාත්‍රයක්ව මතක් වෙන්නේ නැහැ. හරිද? සැපය අතහරින්න ගියොත් අපේ හිත ලෑස්තිද? නෑ ඒක හරියන්නේ නැහැ. ලැබෙන සැපේ අතරින් ඉක්වර ලෑස්ති නැහැ. ඉවරක් නැතිව දුක් හම්බෙන්නේ ඒකෙන් කියලා පිළිගන්නේ නැහැ අපේ හිත. බැරිම තැන ওই වගේ ආරංචි වෙනවා දැන් ඔය මං කිව්ව එක දැන් ආරංචියක්නේ. ඒක බුදුහාඳුරන්ගේ ආරංචිය. ඔක තෘප්තිමත් නැහැ කියලා. ආරංචිය ලැබෙනකොටත් අපි හිතන්නේ කොහොමද? අද විඳලා හෙට අතාරිනවා. නේද? ඔන්න හෙට ටික දවසක් ඉන්නවා. මං කවදා හරි අතාරිනවා තමයි. හැබැයි තව ටික දවසක් ඉන්නවා. තව ටික දවසකින් පටන් ගන්නවා වැඩේ. තව ටික දවසකින් පටන් ගන්නවා තව එක සැරයක් විඳලා පටන් ගන්නවා දෙකක් විඳලා පටන් ගන්නවා අවුරුද්දකින් පටන් ගන්නවා එහෙනම් මේ හිතට හොන්දට හොන්දට රිදෙන්න වදින්න ඕන ඔක පටන් ගන්නවා නේද එහෙම නැතුව බෑ ඉතින් ඒකින්ද ඒ වගේ තීරණ තියෙන අපේ මේ හිත මොකද කරන්න ඕනේ නිවැරදිව ධර්මයේ එක දිගට රැඳෙන්න වැඩ පිළිවෙලක් හදන්න වෙනවා නැත්නම් හැමදාම දුක් විඳින්න ඉඳ වෙන්නේ දැන් ඔය තියෙන පීඩණය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නැති වුණොත් මට දැන් ලැබෙන්නේ ඒ කියන්නේ මට ඇති වෙයි කියලා හිතන පීඩණය මේව නැතුව බෑ නැතුව බෑ කියලා තියෙන පීඩණය එදාට නැහැ. හරිද? ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් අපිටම බලා ගන්න පුළුවන් අපේ හිත වෙනස් වෙලා සමහර පීඩන වලින් අත මිදිච්ච හැටි මතක් කරන් අතීතයේදී සමහර වෙලාවට හිටියද නැද්ද අතීතයේදී ඒක දවසක්වත් දකින්න තුව මට නම් බෑ කියලා හිතේ කට්ටියක් හිටියද නැද්ද? නේද? එහෙම ඉන්නවනේ කාලයකට ඉන්නවා මට එක දවසක්වත් දකින්න නැතුව බෑ කියලා. දැන් කොහොමද එයාලා ගැන? එයාලා නම් එහෙමම ඉන්නවා. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද වෙනස් වෙලා තියෙන්නේ? හිත වෙනස් වෙලා තියෙන සමහරවල් මම හැමදාම කියනවානේ. සමහර කාලයට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා හිතපු කට්ටිය ටික කාලයක් ගියා දැක්කම මගහැරලා යනවා. අපිම මගහැරලා යනවා. නේද? ඒ වගේ මේ හිත වෙනස් කරලා බොහෝ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ වගේ අරමුණකට අපි ලෑස්ති වෙන්න ඕන අපිට මූලිකව තේරෙන්න ඕනේ මම මට හිත වෙනස් කරන ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ලෝකේ වෙනස් කරන ධර්මය නෙවෙයි මෙතන දුක් ඇති වෙන්නේ නැති විදිහට සකස් කරන ධර්මය. ඒ සඳහා පෙළ ගැහෙන ධර්ම දේශනා මාලාවක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන මම හැමදාම කියන එක අපි ප්‍රායෝගික දේවල් ගැන කතා කරනවා වැඩිපුර කියලා. ඊයේ දවසේ සාකච්ඡා කරපු කාරණාවම නැවත මතක් කරන්නයි සූදානම් වෙන්නේ මොකද ඒක කළ යුතුව තියෙන හින්දා. හරි. අපි ඊයේ භාවනා ක්‍රමයක් ගැන සාකච්ඡා කරා. කුමන භාවනා ක්‍රමයක් ගැනද? අනිත්‍ය සංඥාවක් උපදවා ගන්න විදිහ. මොකද ලෝකේම තියෙන ඔක්කොම දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය අපේ හිතට නැංවෙන්න ඕන අපේ හිතෙන් නැගෙන්න ඕනේ. ඇත්තටම මොකද්ද අනිත්‍යයි කියන්නේ කියලා අපි සාකච්ඡා කරා. මොකද්ද අනිත්‍යයි කියන්නේ? නිත්‍ය නෑ. එක විදිහටම තියෙන්නේ නෑ මේ ලෝකේ. එක විදිහටම තියෙන්නේ වෙනස් වෙනවා කියන එක. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. යද නිච්ඡන් තන් දුක්ඛං කියලා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දේශනා කරපු එකේ අර්ථය අපි හරියට හොයාගත්තේ නැත්නම් අපිට මේ අනිත්‍ය සංඥාවට ඊ අපි සාකච්ඡා කරමු භාවනාවට බාධා වෙනවා හරි එතකොට ඒ ක්‍රමය අපි අදාය සාකච්ඡා කරනවා ඒ ක්‍රමවේදය ඒක කොහොමද කරන්න කියලා මොකද මේ දවස්වල අපි කතා කරමින් ඉන්නේ සම්මර්ෂණ ඥානය ඇති කරගැනීමේ ක්‍රමවේදය පිළිබඳවයි ඉතින් ඒකට සැක හැර තමන් ඉතා උනන්දුවෙන් මේක සත්‍යක්මයි කියලා මේක ඇත්තක්මයි කියලා සැක නැති වෙන්න ඕනේ නැත්නම් ඉතර ගැඹුරෙන් මේ තමන්ගේ හිත ඒ පැත්තටම යොමු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැම තැනකම තියෙන මේ ලෝකයේ තියෙන නිවන හැරෙන්න සිද්ධ වෙන හැම සිද්ධියකම අනිත්‍ය ස්වභාවය තමන්ගේ මනසට වැටහෙන විදිහට වෙන කිසිම තැනක හිත ඇලෙන්නේ නැති වෙන විදිහට සකස් කරගන්න වෙනවද නැද්ද? නේද? මේ සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව සංකාර උපේක්ෂා ඥානය කියන තැනටපත් වෙනකොට මාර්ග හිත පහළ වෙන්න ආසන්න වෙනකොට මේ හිත උපේක්ෂාවේ වැටෙන්න ඕන සංස්කාරයන් කෙරෙහි. හරිද? ඉතින් සියලු සංස්කාරයන් කෙරෙහි අතමිදීමේ හැඟීමෙන් වාසය කරන්න ඕනේ. ප්‍රහාණසිත හැම වෙලේ මේ උපදිනා වූ යම් කෙලෙස් ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ල ප්‍රහාණය වෙන්න ඕන කියන හැඟීම හැම නිමේෂයකම තියෙන්න ඕන. දැනට එහෙම නැහැ. හරි දැනට එහෙම හිතන්නේවත් නැහැ. මම ආය උදාහරණයක් කියන හිතන්නේ නැහැ කියලා ඔප්පු කරලා පෙන්නන්න. ආදරයෙන් වැඩියෙන් හම්බ වෙන්නේ සැපද දුක්ද? ආදරය කියන එකින්ද වැඩිපුර හම්බෙලා තියෙන සැපද දුක්ද? දුක්. මං කියන එහෙනම් දැන් ඉඳලා ආදරය කරන එක ආදරය අයින් කළා දාන්න කියලා. ඕන වැඩි. ඇත්තටම හිත මොකද කියන්නේ? තව ටිකක් කොහොමද හිතෙද්දී කියලා තමයි කියන්නේ. ඒකට ඇතුළෙන්ම කැමැත්තක් නැහැ. ඇතුළෙන්ම කැමැත්තක් නැහැ. අන්න ඒ කැමැත්ත නැති හින්දා නේද? ඒක තණ්හාවක් ආදරය කියන්නේ තණ්හාවක්. තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා එකක් තියෙනවා අපේ හිතේ හැදෙනවා. හරිද? ඒකින්ද මේකෙන් ගලව ගන්න බෑ අපිට අපේ හිත. ඉතින් මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. තණ්හාව කෙරෙහි තණ්හාවක් තියෙනවා. අපේ මේ තණ්හාව නම් අයින් වෙලා බෑ. නේද? තණ්හාව අයින් කරලා කොහොමද කියලා. හරි. අහම කියනවා ඒක වෙන වෙන භාෂාවලින් කියන්නේ. මේ ආදරේ නැතුව පුළුවන් යන්නේ. නේද? ජීවිතයක් කියලා එකක් තියෙනවා එහෙම වුණොත් එහෙම. අපි ජීවත් වෙන්න එපා හාමුදුර මොනවද කිව්වා? නේද? ඔය විදිහට කී කී කීද? නේද? ඔකෝම ඈතට කල් දාන්නේ. ඔන්න ඔය වගේ තියෙන සැපය දැනට මේ කාලේ මේ තියෙන තත්ත්වයන් අනුව පංචකාම සම්පත්තියෙන් ලැබෙන සැපය ලොකු සැපයක් විදිහට දැනෙනවා හිත හඳුනගෙන තියෙන එක. ඒක හින්දා ඒක අයින් කරන්න මගේ හිත කැමති නෑ. ඒක හින්දා හුඟක් දෙනකොට ඕක අයින් කරන්න හම්බෙන්නේ නෑ. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා ක්‍රමානුකූලව මේ හිත ගලව ගන්න ඕනේ. හරිද? මේක දේශනාවේ තියෙන කොහොමද වල්ලලියා වගේ කියලා. කැලෙන් අල්ලගත්ත අලියා ගේනවා රජුරවන්ට පුහුණු කරන්න. ඉතින් දන්වැල් වලින් එහෙම බැඳලා තියෙන්නේ. බැඳලා තිබ්බට හිත කොහෙද අලියාගේ? කැලේමයි හිත. හිත තියෙන්නේ කැලේමයි. ඒ වගේ අපි පාපයට තියෙන බය හින්දා, ලැජ්ජාව හින්දා, අපායයන්ට වෙයි කියලා ওই වගේ දේවල් හින්දා අපි පරිස්සමෙන් ඉන්නවා. හැබැයි හිත තියෙන්නේ මොකද? පුළුවන් තරම් වැරදි කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේ තමයි හිත තියෙන්නේ. නේද? තණ්හාව අයින් කරන්න හිත නෑ පින්නත් නේ. ඉතින් ඔන්න ඔය தත්වයන් හින්දා හිමීම් මෙල්ල කරගන්න ඕන එකක් මේක. හරිද? හිමීම් මෙල්ල කරගන්න ඕන කෙලස් වලින් අයින් කරගන්න ඕනේ. ඒකට තමයි අපි හැම තැනකම තියෙන අනිත්‍ය ලක්ෂණය මම කිව්වා. හැම තැනකම තියෙන වෙනස් වෙන ලක්ෂණය අපේ හිතට වැටහෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත සාකච්ඡා කර කර කර කර කර මේ කර සාකච්ඡා කරන ඒවා ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. කොයි හරි කාලයක් එන්න ඕනේ මොන තැන අරමුණු වුණත් ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය මගේ මනසට සංඥාවක් විදිහට එන්න ඕන මොනවද තාත්තමලක් වුණත් සහෝදරයා මතක් වුණත් ඥාතියා මතක් වුණත් කෙවල් දොරවල් ඉඩම් කඩම් මේ හැම දෙයක්ම ඕනම දෙයක් අවකාලිකව තියෙන දෙයක් කියලා වැඩක් නැහැනේ. මේක මේකට බැඳීමක් ඇති කරගෙන වැඩක් නැහැනේ. ආදරයක් මතක් වුණත් මොනම දෙයක් වුණත් හැම එකකම තියෙන වෙනස් වෙන ස්වභාවය හැම නිමේෂයකම Tamanට මතක් වෙන්න ඕනේ. මේක කියනකොට මේ විශ්වාසය ඇති කරවන්න මම මේ ටික ආය ආය මේ කියන්නේ. ඇත්තට එහෙම එහෙම මේ අනිත්‍ය මතක් වෙවි ජීවත් වෙන්න පුළුවන් වෙද්දන්නේ. ප්‍රශ්න තියෙනවා අපිට එහෙම ඕ හාමුදුරුවෝ නම් කියයි ඉතින් හාමුදුරුවෝ නම් මොකද ආයෙ සිවුරක් දාගෙන හාමුදුරුවන්ට බැරි අනිත්‍ය මතක් කර කර ඉන්න අපි කොහොමද ඒක කරන්නේ කිසි ජීවිතයක් ගෙවන කෙනෙකුට අනිත්‍ය සංඥාවෙන් ජීවත් වීම බැරි දෙයක්ද? බාධාවක් දෙක ජීවිතේට. එහෙම නොවන එකයි පින්නන්නේ බාධාව තියෙන්නේ. ඇයි රණ්ඩු නැත්තම් හැමදැනම? ගිහි ජීවිත හුඟක් අයගේ සාර්ථකද අසාර්ථකද? ගිහි ජීවිතේ ගොඩාක් කට්ටිය ඉන්නේ එපා වෙලාද නැද්ද? නේද? බොහෝ ස්වාමිවරු භාර්යාවරු බොහොම කැමැත්තෙන් ජීවිතය ඇති කරගත්තට වැඩි දෙනෙක් මේ මෙහෙම කියනවා මම අහලා තියෙනවා. තරහ ගිල්ල හරි කියනවා. සංසාරේවත් එපා. එහෙම ගියේ කිදි ළඟටම වෙලා ඉන්නවා හැබැයි. සංසාරේවත් එපා කියන වචනේ එක සැරයක් හරි කියනවා. එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. මං කරගත්ත ලොකුම මෝඩකම තමයි මගේ විවාහය කියලා කියනවා. හරි? එහෙම එක සැරයක් හරි කියනවාද? එහෙම කිය කියන්නේ වෙන මොනවද කරන්නද? අපි හිතමුකෝ ඕක වෙනකොට වෙන එකක් කරගත්තා කියලා. ඒත් මොකද? ඒත් එහෙම තමයි කියන්නේ වෙන්නේ. ආ ඒකත් වෙනකොට වෙන එකක් කරගත්තා කියන්නේ ඒක මොකද? ඒකටත් එහෙමයි කියන්නේ නැහැ ඇයි? හැම හිතකම වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා පින්නත් මේ වෙනස් වෙන සංස්කාරයෙන් පිහිට ගන්න බෑ අපිට. මේ සංස්කාරයෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි ඒවා මට නොකියාම වෙනස් වෙනවා. මට නොකියාම වෙනස් වෙනවා. ඉතින් එන්නේ මේ தত্ত্বය තේරුම් අරගන්න අපේ හිත හැමදේම මේ පණිවිඩය අපිට තමන්ගේ හිතෙන් මේ පණිවිඩය තමන්ට එන විදිහට හිත සකස් කරන්න ඕනේ. හැම නිමේෂෙම මේක බැරි බැරිද කියලා හිතනවා අපි. මේ බලන්න පින්වත්නි මේක ඇතිවිය යුතු හැඟීමක්. හරි. ගිනි කූරක් ගහපුවාම මම කියනවා ඕක විනාඩි 5ක් විතර තියාගන්න කියලා. ගිනි දැල්ල. ගිනි කූර ගහපුවාම අපි නිකන්වත් කියනවද හිතෙන්වත් මේක තව චුට්ටකින් නිවෙනවා කියලා. හිතෙන් කියනවද? වචනේ මම කියන්නේ මේක තව චුට්ටකින් නිවෙනවා කියලා කියනවද? නෑ. හැබැයි දන්නවද නැද්ද? බලන්න ඒක දන්නවා නේද? තනාග පිනිබිඳ දැක්කහම නිකන්වත් හිතෙන් කියනවද මේක කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ කියලා. නෑ කියන්නේ නෑ හිතෙන් කියන්නේ. නමුත් දැනෙනවද නැද්ද ඒක? ඒක මොන භාෂාවක් කතා කරන කෙනාට උනත් දැනෙනවද නැද්ද? නේද? ආන් ඒ වගේ තමන්ගේ දරුවා දකිනකොට තමන්ගේ ස්වාමියා දකින්නකොට භාර්යාව දකින්නකොට ලෝකයේ තියෙන නොයෙකුත් වස්තු දකිද්දී අන්න එහෙම දැනීමක් හැඟීමක් ඒක නැති වෙනවා වෙනස් වෙනවා කියලා අන්න එහෙම දැනීමකින් ජීවත් වෙන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ. එතකොට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. දැන් දුක් ඇති වෙන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන හින්දා දැන් දුක් ඇති වෙන්නේ. නේද? අර වගේ දන්නවනම් බලාපොරොත්තු ඇති ඒ තව මොහොතකින් නැති වෙන්න පුළුවන්. තව මොහොතකින් මේ තියෙන ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙනම් එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ හිතේ. හ්ම්. එහෙම නොවෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. එහෙම තිබ්බොත් තිබ්බද? නමුත් මට ඒක ගැන විශ්වාස තියලා සැලසුම් කරලා කියන්න පුළුවන්කම නැහැ. හොඳයි. දැන් අපි මේකට මේ වගේ தත්යකට බාධා වෙන දේවල් මොනවද කියලා කතා කරමු. අනිත් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කතාවක් අපි අහලා තියෙනවා ධර්මයේ තියෙනවා. ඒක ඇත්තද දන්නේ ඒක ඇත්තද දන්නේ මේක මේ මොකද මේ සම්මර්ෂණ ඥානෙ මුළු මුළු ඔක්කොම හැමතැනකම තියෙන සියලු සංස්කාරයන් සබ්බේ සංඛාරා දුක්ඛති සියලු සංස්කාරයන් දුකයි කියන හේතු නිසා හටගන්න යමක් වේද ඒ සියල්ල දුකයි කියන බුදුරජාණන් වහන්සේ. හරි සියලුම සංස්කාරය දුකයි කියනවා. එහෙනම් සැප හැදෙන ගතියක් තියෙනවද නැද්ද කියලා බලන්න පොඩ්ඩක්. සමහර දේවල් හින්දා තුවාලයක් වෙලා හොඳට රිදෙනවා. මේ රිදෙන වෙලාවේ ඒ තුවාලේ නිට්ටයව තිබ්බොත් වෙනස් වෙන්නේ නැතුව තිබ්බොත් දුක දිගටම තියෙන හැටි. නේද? තුවාලේ වෙනස් වෙලා ඒක හොඳ වෙන එක සැපද්ද දුකද්ද? තුවාලේ හොඳ වෙන එක දුක් විඳින්න තුවාලේ හොඳ වෙන එක සැපද්ද දුකද්ද? ආ සැප. එහෙනම් තුවාලේ අනිත්‍ය ස්වභාවයෙන් හින්දා ඒක හොඳ උනේ. එහෙනම් අනිත්‍යදේ සැපයිද? ඒක නෙමෙයි. මේක හරි කතාවක් නේ. අනිත්‍ය සැපයි වගේ මට පේන බලන්නේ කියලා. නේද? ඕක පුදුම පුදුම කතාවක්. ඕකට කියන මෙන්න මෙහෙම. අපාය ගිය කෙනාට අපාය නිට්ටය වුණොත් ඒ එහෙම කියනවා හරිද? හැබැයි අපාය ගියේ අනිත්‍යින්ද කියලා හිතන්නේ අනිත් පැත්තට හිතන්නේ. අපායේ ඉන්න කෙනාට අපාය නිත්‍ය වුණොත් දුක නිත්‍යයි. අපාය අනිත්‍ය හින්දා තමයි උඩට ආවේ කියනවා. අනිත්‍ය ස්වභාවයෙන් තමයි ගියෙත්. නේද? ඒක අපි පැත්තකින් තියමුකෝ. කොහොම නමුත් මම මෙහෙම අහනවා. මේ ලෝකේ අපිට සැප නැද්ද? අන්න తాවකාලික සැප කියලා කියනවා. తాවකාලික හරි සැපනේ. රූප දැකීමෙන්, ශබ්ද ඇසීමෙන්, ගන්ධ රස ස්පර්ශයන් ලැබීමෙන් සැප තියෙනවා. නේද? අන්න ඒ සැප සැප නෙමෙයිද? හොඳයි. කිරි වීදුරුවකට ගොම බිඳුවක් වටනොත් මොනව වෙනවද? ඒකෙන් ඇති වැඩ නෑ නේද? ඒ වගේ අපේ හිත පිනවත් නේ සමහර වෙලාවට හරි ලොකු සතුටක් ඇති වෙන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවට සැප දුක් මිශ්‍ර වෙලා ඉන්න වෙලාවක් තියෙනවද නැද්ද? නේද? දැන් කෙනෙක් ගැන කියනකො හොඳ කෙනෙක් ගැන මම සම්පූර්ණයෙන් පැහැදිලා ඉන්නවා. එයාව දැක්කහම මට මොකක්ද ඇති වෙන්නේ? පුදුම සතුටක් ඇති වෙනවා. නේද? ඒත් ඒ වගේ ඒ වගේම තමයි කෙනෙක් ගැන මට හොඳ දේවලුයි නරක දේවලුයි දෙකම ටිකක් ඇහෙන්න තියෙනවා. එයාව දැක්කම කොහොමද? නිකන් මිශ්‍ර හැඟීමක් ඇති වෙනවා. නේද? ඒ ඇති වෙන හැඟීමේ සතුටයි දුකයි දෙක මිශ්‍ර වෙලා හැදෑගේ කියන්නේ අපෝ කියලා අසපුරුෂයෙකුවත් මතක් වෙනවා හොඳ ඒවත් මතක් වෙනවා. නේද? අපේ හිතේ ඒ වගේ නිකන් මිශ්‍ර වෙලා හැදෙන ගතියක් තියෙනවද නැද්ද? සතුටයි දුකයි දෙක මිශ්‍ර වෙලා. ඒක හොඳද? ඒක හොඳ සතුටක්ද එතකොට? නෑ ඉතිරි විදුලට ගම එකතු වෙලා වගේ නේද? නේද? ඒ වගේ මම අහන මේ අතංගේ විඳ සැප මතක් කරන්න පොඩ්ඩක් තමන්ගේ ජීවිතේ විඳ උප්පරිම සැපේ මොකද්ද කියලා මතක් කරවුවොත් ඔන්න මොකක් හරි මතක් වෙනවා මගේ මම කැමතිම කෙනාව හම්බෙච්ච දවස මට එයා කෙනෙක් ප්‍රිය කෙනෙක් හම්බෙච්ච දවසක් හරි නැත්තම් මොනවා හරි Tamanට ලොකු දෙයක් ලැබිච්ච දවසක්. පින්නත් නේ අපි ගොඩාක් කැමති කෙනෙක්ව අවුරුදු ගානකට පස්සේ හම්බෙන්න අවස්ථාවක් හම්බෙනවා. දැන් මට තියෙන්නේ සතුට හැඟීමද නැද්ද? හම්බෙනකන් තියෙන්නේ ඉවසිල්ලද නොයසිල්ලද? නොයවසිල්ල සැපද දුකයිද? හ්ම් දැකනේ එන්නෙම පරක් වෙනකොට පේන්නේ එහෙම නැත්තම් ආ එහෙනම් එහෙනම් ඉන්නේ හම්බෙනකන් ඉන්නේ සැපෙන්ද දුකෙන්ද ආයතන දුක් තියනවා එහෙනම් නේද දකින මොහොත දක්වාම දුක් මිශ්‍රිත සතුටකුත් තියෙනවානේ ඉතින් අද දකින්නවානේ අද දකින්නවා කියලා සතුටක් තියෙන නමුත් ඒකත් එක්ක දුක් සහිත නේද ඒත් එක්කම එන්න පරක් වුණාම එහෙම කොහොමද ඊළඟට බයක් තියෙනවද නැද්ද තාම හම්බෙලා නැහැ. අපි දන්න දරුවෙක් රටේ ඉඳන් එනවා කියලා. හරි? අම්මා තාත්තා මෙහෙ පුදුම සන්තෝෂකින් ඉන්නවා. දැන් මේ ආස්‍යානේ එන්න පරක්කු. මොන හරි වෙලා පරක්කුයි මේක දැන්. දැන් මොකද තත්ත්වය? බයක් තියනවද නැද්ද? බයකුත් තියෙනවා නේද? සතුටත් එක්ක ළඟා වෙන්න තියෙන දේ නොලැබෙයි කියලා. ලබා ගන්න ලැබිලා ලැබෙන්න තියෙන දේ නොලැබෙයි කියලා නොසන්සුන්කමක් බයක් තියනවද නැද්ද? ඇයි ලැබෙයි කියලා තිබ්බට නිත්‍ය වශයෙන්ම ලැබෙයිද කියලා කියන්න පුළුවන්කම නැහැ. ඇයි අහස්යානය අනිත්‍ය ස්වභාවය තියෙන එකක්. ඒකේ එන්ජිම අනිත්‍ය ස්වභාවයක තියෙන එකක්. දරුවා ඒකේ නැගලා එන දරුවාට මගදී heart attack එකක් හැදෙන්න පුළුවන්. එහෙනම් ඒක අනිත්‍ය ස්වභාවයේ තියෙන දෙයක්. එහෙනම් මගේ ඇස්මානයට පැමිණෙන තුරු මං ඉන්නේ සැප තිබුණාට සැප එක මිශ්‍ර වෙච්ච දුකකින්ද නැද්ද? ඇයි ඒ මම සැප හොයන්නේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය තියෙන වස්තුවකින් හින්දා. තේරුණාද? ඔය කියන ප්‍රශ්න දිගටම තියෙනවද නැද්ද? තියෙනවා. දැන් හම්බුණා. දැන් හම්බුණා කියන්නේ හම්බුණාම සැපයිනේ. හම්බුනහම සැපයි. ඉතා ලැබි දෙයක්, ඉතා හොඳ දෙයක් හම්බෙනවත් එකම මොකද්ද තියෙන්නේ? ඒකත් එක්ක පෙරපසු නොවීම අපිට තියෙනවා. පරිසම් කරගන්න ඕනේ, රැක ගන්න ඕනේ කියන හැඟීම තියෙනවද නැද්ද? ළමයා එන්නේ මොන සෙල්ෆෝන් එකක් කරේ තියාගෙන කියලා හිතන්නකො. කනේ තියාගෙනමයි එන්නේ. ඇවිල්ලා අම්මලා දාතට රැකලා ගලා ආයෙ කෝල් එකක්, ආයෙ දිග කෝල් එකක්, ආයෙ දිග කෝල් එකක් දැන් මොකද වෙන්නේ? <laughs> සමහරවල් හුඟක් වෙලා හිතෙන්නේ මොකද්ද? ආවට වැඩිය හොඳයි හිටිය තැන පස්සේ දෙන ආවට වැඩිය හොඳයි හිටිය විදිහට හිටියානම් කියලා. නේද? දැක්ක මොහොතේ ඊටාම කැමති අයව දැක්ක මොහොතේ ඉඳන් තියෙන රැක ගන්න ඕනේ රැක ගන්න ඕනේ කියලා අදහස. හොඳයි වටින මුදලක් හම්බුණා කියනකොට ලොකු මුදලක් හම්බුණා. සුල්පයක් අදිනවා කියන්නේ ලොකු ගාණක් හම්බුණා. දැන් මොකද හම්බුණා කියලා දැනගත්ත ගමන් ලොකු සතුටක්. ඒ සතුටත් එක්ක මොකක්ද තියෙන්නේ? කොයි වෙලාවෙ ලැබෙයිද කියලා නොසන්සුන්කමක් තියෙනවා. නොලැබී යයිද කියලා බයක් තියෙනවා. දැන් ලබාගත කියනකොට ලබාගත වෙනා නම් මොනවද තියෙන්නේ? හොරුසයි දන්නේ නැහැ මේක පරිසම් කරගන්න දැන් ලවල් ලංකාවම දැනගත්තා මට මෙහෙම වුණා කියලා. නේද? ඒ වෙලාවෙ නම් පරිසම් කරන්නද නැද්ද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මොන දේ මොනවද මේ ලෝකේ? සක්විති රජකම හම්බුණත් මැරෙයි කියන බය තියෙනවද නැද්ද? ව්‍යාධියටපත් වෙයි කියන බය තියෙනවද නැද්ද? ජරාවටපත් වෙයි කියන බය තියෙනවද නැද්ද? ඇයි මේ ඔය ඔක්කොම සංස්කාරයන් ඒ සියලු සංස්කාරයන්ගේ තියෙන නিত্য නොවන ලක්ෂණය. නিত্য නොවන ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය කොතන හරි තියෙනවද? උපදින සැපත් එක්කම හේවණල්ල වගේ ඒකත් එක්කම පෙරපසු නොවීම සකස් වෙන දුකක් තියෙනවා. තේරෙනවද? නේද? අන්න ඒක තමයි කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ ඒකයි. ඔය ටික දැනගත්ත කෙනා මොනව කරයිද? ඔය ටික දැනගත්ත කෙනා හරියට තේරුම් ගත්තොත් මොනව කරයිද? නিত্য සැපක් හොයනවා. එයා මේ ලෝකේ හරියට තේරුම් ගත්තොත් අනිත්‍ය ලක්ෂණය එයා මේ ලෝකේ තියෙන දේවල් හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා මේකත් අනිත්‍යයි මේකත් වැඩක් නැහැ මේකත් වැඩක් නැහැ මේකත් වැඩක් නැහැ අන්තිමට පංචකාම සම්පත්තිය අතහැරලා කාමචන්ද ආදී අතහැරලා ප්‍රථම ධ්‍යානට යාගේ හිත නේද? මේක ලොකු සැපයක්. ඒකත් ඒකත් අනිත්‍යද නිට්ටයද? ඒකත් අනිත්‍යයි. ওই විදිහට ඔක්කොම අතහැරිලා අන්තිමට මොකද වෙන්නේ? එයා වැටෙන්නේ නිවන් දකින්න ඕනේ කියන තැනටයි. හරි. ඉතින් ඒකින් දා මෙන්න මේ සංඥාව උපදවා ගන්න හැම දෙයකම තියෙන නিত্য නොවන ලක්ෂණය හරිද ලක්ෂණය අපි පිරික්සන්න ඕනේ අපේ හිතෙන් පණිවිඩයක් එනකන් දකින දකින දේ පින්නත් නේ ධර්මානුකූල මානසිකාරයකට මේ ලෝකය නිවන් දකින්න ආශිර්වාදයක්. ඒ කියන්නේ අපේ මනස ධර්මානුකූල නැත්නම් අනිත්‍ය සංඥාව උපදවාගත්ත කෙනෙකුට මේ ලෝකයේ තියෙන දේවල් නිවන් දකින්න ආශිර්වාදයක්. ඇයි? දකින දකින තැන තියෙන නිත්‍ය දේවල් අනිත්‍ය දේවල්. ආ, මෙයාට අනිත්‍ය ලක්ෂණයම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මතක් වෙන මතක් වෙන දේ තුලත් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ආන් එතකොට කියනවා සම්මර්ෂණ ඥානයක් ඇති වුණා කියලා. අනිත්‍ය විතර නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ලක්ෂණ ත්‍රයම මෙහි කරන්න ඕන. අපි මේ කතා කරමින් ඉන්නේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න විදිහ. මේකට අපි හරි අපූරු ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඉතින් මේක මම හිතන්නේ ඊයේ යම් ප්‍රමාණයකට පැහැදිලි වෙන්න ඇති. නමුත් දැන් අපි අදත් ඒක සාකච්ඡා කරනවා. මොකද මේක මේක තම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් හින්දා කරන්නම ඕන හින්දා කරන්න පුළුවන් හින්දා සියලු දේ ලෝකයේ නිට්ටයද අනිත්‍යද? ඒක ඇත්ත. නේද? ඒක ඇත්ත. හරි. ඒකින්ද මම මේ අත්තන්ට කියනවා අද හවස මේ අයගේ දරුවෙක් හෝ ආදරය කරන කෙනෙක් මැරෙන්න පුළුවන් කියලා. මේ අය මොකද කියන්නේ? පුළුවන් දෙයිද? ඇයි අමාරුවෙන් පුළුවන් කියන්නේ? අමාරුවෙන් හරි පුළුවන් කියන නේද? ඔව් ඔව් ඒක වෙන්න පුළුවන් දෙයක්. නේද? ඒක විය හැකි දෙයක්ද නැද්ද? හරි. විය හැකි දෙයක් කිව්වට ඇතුලෙන් තියෙන හැඟීම මොකද්ද? නෑ ඒක වෙන්නේ නෑ. වෙන්නේ නෑ වෙන්නේ නෑමයි කියලා දැඩි අදහසක් තියෙනවද නැද්ද? එහෙනම් අර වචනේ බොරුවක් නෙවෙයි. විය හැකි කියලා කිව්වට අපේ බලාපොරොත්තු අපහැරෙන්නේ නැහැ. ඒ තමයි අපිට හරියට අනිත්‍ය සංඥාව නැහැ. අනිත්‍ය සංඥාව නැති නිසා. ආන් ඒ ක්‍රමයට හොයාගත්ත හැකි මට තියෙනවද කියලා හරියට. හරි. ගිනි ගුරක් ගහනවා. පොඩි ගිනි දැල්ලක් එනවා. මේක මේක තව චුට්ටකින් නිවෙන්න පුළුවන්. කියනකොට හිතේ ඇති වෙන හැඟීමයි කියන වචනේ දෙකම එකද නැද්ද? නෑ නිවෙන්නේ නෑ කියලා අදහසක් එනවා තියෙනවද? තනාගේ පිළිබිඳක් තියෙනවා මේක තව චුට්ටකින් වැටෙන්න පුළුවන් කියලා කියනකොට අපි කියන වචනේ හිතේ ඇති වෙන හැඟීමයි එකයි මගේ දරුවා අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් කියනකොට වචනේ නම් පුළුවන් හැබැයි දෙක වෙනස් ඔන්න ඔය ක්‍රමයට බලා ගන්න මගේ අනිත් සංඥාව කොච්චරද කියලා ඔන්න ඔය දෙක එකක් වෙන්න ඕනේ හරි ඒ විදිහට හදන්න නම් හැම තැනකම තියෙන අනිත්‍ය අපි පිරික්සන්න ඕනේ. මේක වැහිලා තියෙන්නේ සන්තති ගණයෙන් වැහිලා තියෙන්නේ. හරි? මේක සමූහ ගණයෙන් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දේවල් පින්නොත් අපිට රන් රිදී මුතුමැණික් ආදී වශයෙන් පේනවා. හරි? ඊට පස්සේ ඒවයින් හැදිච්ච මේස පුටු ආදී වශයෙන් පේනවා. පුද්ගලයේ වශයෙන් ආත්ම වශයෙන් පේනවා. ආන් මේ වගේ දේවල් නැති වෙන තුරු මේ වාගේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන කරගන්න ඕනේ දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ එතකොට අපිට පහසුවෙන් අනිත්‍ය සංඥාවක් ඇති කරගන්න තියෙන අපි මේ කතා කරපු ක්‍රමේ ආයතරයක් සාකච්ඡා කරනවා මට ලැබිච්ච දෙයක් හෝ නොලැබිච්ච දෙයක් ලැබිච්ච දෙයක් හෝ නොලැබිච්ච දෙයක් මේ ලෝකේ තියෙනවනේ ඔන්න ලෝකේ ගොඩක් එක්ක බෙදෙනවා මට මගේ සන්තක දේවල් සහ මට කියන්නේ මගේ මට අයත් කියලා හිතෙන දේවල් සහ අයත් නැති අජත්තං වා බහිද්ධාවා මට මගෙන් බාහිර දේවල් ඇතුළේ දේවල් දුරේවා සම්තිකේවා දුර වේවා නේද ළඟ වේවා ඒ වගේ ලොකු දේවල් සියුම් දේවල් මේ වගේ පින්වත්නි මොකක් හරි ක්‍රමවේදයකින් මේ ලෝකය ගැනම හිතාගෙන සියලු ලෝකය සියලු ලෝකය කියන්නේ මේ ඔක්කොම දේවල් ඔක්කොම කිව්වම හරියට නේද ඔක්කොම දේවල් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා ඉතින් භාවනාවක් විදිහට කවුරු හරි කෙනෙක් ඉඳගෙන එක තැනක සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා. හරි? සියල්ල කියන අදහසෙන්. හුඟක් අය කියන මේකට අරමුණක් නැහැ කියලා. සියල්ලම කියනවා දැන් මාළු අල්ලන්න යන දීවරයා කවද අරමුණු කරන්නේ? ගන්න අයව පාරිභෝගිකයව නේද? අය වෙනම එක්කෙනෙක් නෙවෙයි. ජනාධිපතිතුමා ජාතිය අමතනකොට කවදා අරමුණු කරන්නේ? ආ ඔක්කොම නේද? සමහර අයට හුඟක් දේවල් නැති වුණා මෙයා ඇවිල්ලා කියන්නේ මට ඔක්කොම නැති වුණා කියනවා. නේද? ඒතර එයාගේ අරමුණක් තියෙන ඔක්කොම කියලා. අන්න ඒ වගේ සියල්ල කියලා අරගෙන මොකද කරන්නේ? සියල්ල ඔක්කොම දේවල් කියලා අරගෙන ඔක්කොම මේ ලෝකේ ඔක්කොම කියලා හැම දෙයක්ම මට ලැබිලා තියෙන දෙයක්, නොලැබිලා තියෙන දෙයක්, ඈත තියෙන දෙයක්, දුර තියෙන දෙයක්, ජීවි අජීවි හැම දෙයක්ම ඕනම දෙයක්. හරිද? ගැන ඕනම දෙයක් කියන අදහසින් ඔක්කොම ඔක්කොම කියන අදහසින් සබ්බ කියන අදහසින් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා පුළුවන් දුක කරන්න ඉඳගෙන ඕක කරන්න කිව්ව මොනවා වෙයිද? අපෝ බුල. නේද? හැබැයි මොකද වෙන්නේ? හිත හිත එහෙම යනවා. මේක පැත්තකින් තියලා හිත එහෙම යනවා. හිත ගිහිල්ලා ඔන්න දරුවන්ගේ පැත්තේ ගිහිල්ලා, ගෙවල් පැත්තේ ගිහිල්ලා, ඉඩම් පැත්තේ ගිහිල්ලා, වාහන පැත්තේ ගිහිල්ලා ඔය කොහරි ගිහිල්ලා. භාවනා කරනකොට ඒව කල්පනා කරනවා දැන් ගිහිල්ලා. හරි. හොඳයි. එහෙම වුණොත් දැන් මොකද කරන්න ඕන? ඒක දැනගත්ත ගමන් ආය ආරමුණට ගන්නවා. ආය අරගෙන ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඊට පස්සේ ආය හිත විසිරෙනවා. ආයසරයක් අරමුණට ගන්නවා. ආයසරයක් අරන් ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති සියලු දේම ඔක්කොම දේවල් ඇති වෙනවා මට ලැබිලා තියෙන, නොලැබිලා තියෙන ඔක්කොම දේ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා අරමුණු කරමින් ඉන්නවා. දැන් හිත බොහෝ වාරයක් පිට යනවා නේද? මේ අරමුණේ හිත හිත බොහෝ ආයක් පිට යන්නේ වැඩියෙන්ම යන්නේ මොනවටද? වැඩියෙන්ම බැඳීම් තියෙන ඒවාට. කිව්වොත් පිළිගන්නවද ඒක? එහෙම නේද? අපේ හිත වැඩියෙන්ම පිටට යන්නේ වැඩියෙන්ම බැඳීම් තියෙන ඒවාටයි. මම ඊයේ පැහැදිලි කරා ඒක. අන්න දහ වාරයක් හිත දිව්වනම් එහෙම එහෙ 15 වාරයක් දිව්වනම් දැන් මම කල්පනා කරනවා වැඩියෙන්ම මගේ හිත දිව්වේ කොහෙද හරිද මම ආයෙ මේක මතක් කරන්නේ මේක ඉතා සාර්ථක ප්‍රතිඵලයකට එන්න පුළුවන් හින්දායි හරි දැන් මගේ හිත දිව්වේ කොහෙද මොකද ඊයේ දවසේ මේක නිකන් හරි කවුරු හරි අත්දා අත්හදා බැලුවා නම් දැන් ගැටලු ටික ආයෙසන ගත්ත හැකි Tamanට එතකොට මගේ හිත දිව්වේ කොහෙද කියලා බලනවා හිත දිව්වේ වැඩියෙන්ම ගිහිලා තියෙන්නේ පුතා ගැන කියලා හිතන්න හරිද වැඩියෙන්ම කල්පනා කරන්න තියෙන එයා ගැන. ආ එහෙනම් මොකද කරන්නේ? අර කමටහන පොඩ්ඩකට එහෙම තියෙද්දී අර වැඩියෙන්ම හිත ගිහිලා තිබ්බ වස්තු ගන්නවා. අරගෙන මේ දරුවාගේ ජීවිතය අරගෙන. හරි. දාන්න දවසේ ඉඳලා සිද්ධ වෙලා තියෙන වෙනස්කම් ටික මෙහි කරන්න ඕනේ. එයාගේ නාම પરම්පරාව, එයාගේ රූප પરම්පරාව, හරි? ඒ කියන්නේ එයාගේ කය, කය සම්පූර්ණයෙන් දැන් වෙනස්. සිත වෙනස්. එයාගේ සිතුවිලි ඉස්සර වගේ නෙවෙයි වෙනස්. තව ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? තව වෙනස් වෙනවා. නේද? ඒ විදිහට අතීත වර්තමාන අනාගත වශයෙන් අර Tamanට වැඩියෙන්ම බාධා කරපු අර අරමුණට බාධා වෙච්ච යම් ආරම්මණයක් තියෙනවාද ඒක අරගෙන වෙන මෙහෙකන යාගේ අවුරුදු 10 දක්වා කාලේ මෙහෙමයි 20 දක්වා කාලේ මෙහෙමයි 30 දක්වා කාලේ මෙහෙමයි හරිද එතකොට දැන් දැන් 30 කියන්නකෝ වයස 40 වෙනකොට මෙහෙමයි 50 වෙනකොට මෙහෙමයි ඊට කලින් මට එයා සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඊට පස්සේ අවුරුදු 10 ගානේ මෙනෙහි කරලා නම් ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන ඒවා නේද ඊට පස්සේ මාසෙන් මාසෙත් වෙනස් නැද්ද එයා මාසෙ මොකද මේ ඉන්නව මේ වෙනස්ද නැද්ද ඒ වගේ හැම වෙලෙම මේ තියෙන වෙනස්කම හොඳට ප්‍රකට වෙන තුරු මෙනෙහි කරනවා හරිද රූප අරූප දෙකම මෙනෙහි කරනවා එයාගේ අපට ආත්මය කියලා මොකක් හරි දැනනවනේ ඒ ඔක්කොම මෙනෙහි කරනවා. ඔන්න එතකොට දැන් එයා ගැන හොඳට අනිත්‍ය සංඥාව වැඩිලා. දැන් ආයෙ මම මගේ වැඩේට එනවා. මොකද්ද? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. ඔන්න පුතා මතක් වෙනවා. දැන් මතක් වෙනවනේ මොකක් එක්කද මතක් වෙනවද? ආ මගේ අරමුණට දැන් එයා බාධා කරන්නේ ඇයි? එයාව මතක් වෙනකොට මට මොකද්ද මතක් වෙන්නේ? අනිත්‍ය මතක් වෙනවා. එයාගේ අනිත්‍ය ස්වභාවයත් එක්කම මතක් වෙන්නේ. එහෙම එකක් තියෙනවා. හරි. මම ඔකට කියවිත් උදාහරණේ හැමදාමත් කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ හැම එකකම එක එක හැම එකකම හැමදේම අපිට අරමුණු වෙන්නේ නැහැ. හරිද? අනුරාධපුරේ ගිහම කොහෙද අරමුණු වෙන්නේ? රුවන්වැලි සහජයෙන්ම බෝධි හරි. ඇයි බස් නැවතුම් පුළන්නේ නැද්ද අනුරාධපුරේ? ඇයි අරමුණු වෙන්නේ නැත්තේ? ඒක අපි ආශ්‍රය කරලා නැහැ වැඩි. නේද? බස් නැවතුම් පොලේ අපිට කඩයක් තිබ්බනම් එහෙම අනුරාධපුරේ කියනකොට කොහෙද මතක් වෙන්නේ? කඩේ මතක් වෙන්නේ කිව්වට. ඒ අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන හින්දා. ඒතකොට අපි දරුවාගේ වැඩි ආශ්‍රය කරලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණ නෙවෙයි. අන්න දැන් මම මොකද කියන්නේ? යා වෙනම අරගෙන එයාගේ අනිත්‍ය ලක්ෂණ ආශ්‍රය කරා. දැන් මං අරමුණට යන්න යනකොට අරක ඒකෙන් මට බාධාවක් එන්නේ නැහැ. ඒ විදිහට ඊළඟට බලනවා තවත් බාධා කරන දේවල් තියෙනවා. සමහරවිට මගේ වාහනයක් වෙන්න පුළුවන්. ඉඩමක් වෙන්න පුළුවන්. නඩුවක් වෙන්න පුළුවන්. හරි තරහ වෙච්ච සිද්ධියක් වෙන්න පුළුවන්. ඕව තමයි මතක් වෙන්න භාවනා කරන්න කියලා. නේද? හ්ම්. අන්න ඒ සියල්ලේම තියෙන අනිත්‍ය ලක්ෂණය ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා අපි. හරි? අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර අර ගොඩටම ආයසර එනවා. ඇවිල්ලා දැන් දැන් මොකද කරන්නේ? සියලු දේ අනිත්‍යයි කියලා සියලු දේ සියල්ලම වෙනස් වෙනවා. නැති වෙනවා සියල්ලම වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනකොට දැන් කාලයක් මේක ප්‍රගුණ කරොත් මොනව වෙයිද? බාහිරින් එන හැම අරමුණකම යාට ප්‍රකට වෙන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණයමයි. එහෙම වුණොත් එයා ඒක අරමුණක නවතිනවද නැද්ද? නවතිනවද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? ඔය බලන්නකෝ දැන්. මං කියන හින්දාද කියන්නේ අහෝ නැල්ලු. මන්නේ දැන් කිව්වේ. නේද? ඒ වුණාට ආයෙ මං අහනවා මං කියන හින්දාද කියන්නේ? හරි උත්තරේ තමයි නෑ. ඇයි නෑ කියන්නේ? ඒක තර්ක කරන්න දෙයක් නෑ. ඒක අපේ හිතේ ස්වභාවය මෙහෙම කරොත් මෙහෙම වෙනවාමයි වෙනවාමයි නේද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය අපිට පුරුදු කරන්න පුළුවන්ද බැයිද? අනිත්‍ය සංඥාව හුරු කරන්න පුළුවන්ද බැයිද? ඒක නේද? ඇයි නේ කරුවේ? මේක කරන්න පුළුවන් දෙයක්. හැම නිමේෂයකම තමන්ට අනිත්‍ය මෙනෙහි වෙන විදිහට සකස් කරන්න පුළුවන් මේ මනස. මේ මනස හදන්න ඕනේ. මේක පටිච්චසමුප්පන්නයි. අනිත්‍ය සංඥාව නේද හේතු අනුව සකස් වෙන දෙයක්ද නැද්ද? හේතු අනුව සකස් වෙන දෙයක්. එහෙනම් හේතු නැතුව ඒක සකස් වෙන්නේම නැහැ. තමන්ට අනිත්‍ය ලක්ෂණ ওই විදිහට ප්‍රකට කරගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ධර්මයේ ඉහළ තැනකට තමන්ගේ මානසිකාරය ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සැහැල්ලු ජීවිතයක් කරගෙන යන්න පුළුවන්. ඇයි? බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ අපිට. හරිද? හැම දෙයක් පිළිබඳව මෙයා දන්නවා මේක තේරුමක් නෑ කියලා. භාවනා කරන්න ගියාම මම ඊයේත් මතක් කරා භාවනා කරන්න ගියාම වැඩියෙන් මතක් වෙන්නේ රාගාදී කෙලස් ධර්මයක් නා. ඒකේ කොහොමද අනිත්‍ය බලන්නේ? මොනවද මට ඒකෙන් ලැබෙන්නේ? මට ඒකෙන් ලැබෙන්නේ සැප වේදනාවක්. නේද? ඒක නිත්‍යද? ඒක වෙනස් වෙන්නේ නැතුව තියනවද? කොච්චර දුව මහන්සිලා මහන්සිලා බොරු කියලා නේද? අනුන්ගේ ඇස් වලට වැලි ගහලා ඔක්කොම කරලා මේ ලබා ගන්න සැප වේදනාව එක ෂණයක නැති වෙලා යනවා. හ්ම්. එක ෂණයක නැති වෙලා යනවා. එහෙනම් ඒ එන්නේ ඒ වගේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරපුවම ඒ වගේ හිත ඇලෙන්නේ ඇලෙන්නේ නැතුව යනවා පින්නත් නේ. ඇලෙන්නේ නැතුව මොකද වෙන්නේ? අන්න ක්‍රමානුකූලව Tamanට මේ ලෝකේ තියෙන හැම දෙයක් ගැනම අනිත්‍ය සංඥාවෙන් වාසය කරන්න පුළුවන්. Tamanගේ ළඟ තියෙන දේවල් ඉතින් මේකෙදි රූප විතරක් නෙමෙයි පින්නත් නේ වේදනාවල්, සංඥාවල්, ආදරය ආදී සංස්කාරයන් ඒ වගේම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, දිව්‍ය විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන් හරි හැම විඥානයක්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඉතින් මෙන්න මේ වගේ මෙතන හේතු හින්දා සකස් වෙන යමක් තියෙනවා ඒ සියල්ලේම ඇතිවීම වෙනස් වීම නැතිවීම ওই විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර එක කාලයක් යනකොට අපිට පුළුවන් වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන වචන තුන වෙනුවට හැඟීමක් උපදවා ගන්න. ඒක ඉපදෙනවා පින්නත්. හරිද? ඒ ඒ කියන්නේ වෙනස් වෙනවා කියන හැඟීම. නැති වෙනවා කියන හැඟීම. යම් වෙනස් වෙන වේගයෙන් වෙනස් වෙන දෙයක් දැකලා අපි හැම වෙලෙම හිතෙන් වචනෙන් වෙනස් වෙනවා කියලා කියනවද නැත්නම් දැනෙනවද මම අර ඉස්සලා කිව්වා වගේ. ගිනි කූර නිමනවා කියලා දැනෙනවා. කවදාකවත් අපි හිතෙන්වත් කියලා නැහැ. ඔය ගිනි කූර තාජුට් එකේ නිවෙනවා කියලා. හිතෙන් කියලා නැහැ නමුත් දන්නවා. අන්න ඒ වගේ අනිත්‍ය හැඟීම අපේ තුල ජනිත වෙන්න ඕනේ. හරිද? අන්න ඒ හැඟීම ජනිත වුණාද අන්න ඒ තනත්තාට මොනවා හරි දෙයක් දකිනකොට අහනකොට විඳිනකොට අන්න ඒ හැඟීම ඉක්මනට ඉස්මතු වෙලා ඉස්මතු වෙලා එනවා. හරි. ඔය විදිහට අපේ තියෙන ඔය විදිහට මම අපි හෙට තව ඉදිරියේ ධර්ම දේශනාව දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය ගැන තව සාකච්ඡා කරමු. මේ වගේ ඒ ලක්ෂණවල ඒ ලක්ෂණ අපි ප්‍රකට කරගත්තොත් වෙනත් නේ ඔන්න අපිට පුළුවන් වෙනවා සම්මස්සන ඥානය ඇති කරගන්න. සම්මස්සන ඥානය ඇති කරගත්තාම අපිට පුළුවන් ඕක තුලින් ඇතිවීම නැතිවීම නාම પરම්පරාවේ රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඇති වෙනවා නැති වෙනවා හැම සිතක්ම ඇති වෙනවා නැති වෙනවා හැම වේදනාවක්ම ඇති වෙනවා නැති වෙනවා හැම හැඟීමක්ම ඇති වෙනවා නැති වෙනවා. හැම හඳුනා ගැනීමක්ම ඇති වෙනවා නැති වෙනවා. හැම රූපයක්ම ඇති වෙනවා නැති වෙනවා. එතකොට අන්න ඒ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගත්තද යම්කිසි කෙනෙකුට අන්න එතකොට ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය ඇති වුණා කියලා. ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය ඇති වුණා කියලා. ඔන්න ඔය උද්‍යව්‍ය ඥානය බලවත් වෙනකොට ඒක මෝරනකොට තව හොඳට අන්න එතකොට කියනවා මග්ගා මග්ග ඥාන විසුද්ධියට ආවා කියලා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පැමිණුණා කියලා. මාර්ගය අමාර්ගය දන්න தත්ත්වයට. මේකයි මාර්ගය මේකයි අමාර්ගය කියලා දන්න தත්ත්වයට. අන්න ඒ කාලේ වෙනකොට තමයි භාවනා යෝගියාට ආලෝක, ප්‍රීති, පස්සද්දි, සුඛ ශ්‍රද්ධාව ලොකු ප්‍රඥාවක් තියෙනවා වගේ දැනෙන. ඒ වගේ භාවනා උපක්ලේශයන් පහළ වෙනවා. ආන්ගේ උපක්ලේශයන් ගැනත් අපි තව ඉදිරියේදී සාකච්ඡා කරනවා. හරි. දැන් එතකොට ඔන්න ඔය විදිහට අනිත්‍ය ලක්ෂණ උපදවා ගන්න කවුරුත් දක්ෂ වෙන්න ඕනේ. හරි හෙට දවසේ අපි උපරිම උත්සාහ කරමු දුක්ඛ ලක්ෂණය ගැන සාකච්ඡා කරගන්න. ඒතරේ දුක්ඛ ලක්ෂණය සංස්කාරයන්ගේ වෙනස් වීම හින්දා ඇති වෙන මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව ඒ වගේ ලොකු හැඟීමක් උපදවා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ වගේ ඒවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැති බව කියන අනාත්ම ලක්ෂණය. මේ මේ ලක්ෂණත්‍රය එකතු වුණාම පින්නත් නේ අපිට අපිට මේ සංස්කාරය පිළිබඳ දැඩි කලකිරීම සහගත උතනින් එහාට තියෙන ඥානයන් උපදවා ගන්න පුළුවන්. බංගානුපස්සනාව ආදී ඥානයන් උපදවා ගන්න පුළුවන්. ඉතින් මේක ඉදිරියට යන්න පුළුවන් ගමනක්. තමන්ගේ සිත මේ කෙලෙස් වලින් අයින් කරගන්න පුළුවන්. පීඩිත කෙලෙස් වලින් අයින් වෙලා හිත සාන්ත කරගන්න පුළුවන්. හරිද? හැම වෙලෙම ඉල්ලනවනේ අපේ හිත. ආන්ගේ ඉල්ලන්නේ නැති තත්වයකට හිතපත් කරගන්න පුළුවන්. මත්පැන් වීදුරුවකට පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නනම් මේක දැක්කම යාට හරි අමාරුයි. වතුර වීදුරුවක් දැක්කට අමාරු නෑනේ. මත්පැන් වීදුරුව දැක්කම වතුර වීදුරුව දැක්කා වගේ නේද? ආ ප්‍රශ්නයක් නෑ. නේද ප්‍රශ්න ඉවරයි එතන එහෙනම් අන්න ඒ වගේ අපේ හිත වෙනස් කරගන්න ඕනේ ඒක කරන්න පුළුවන් දෙයක් එහෙම නැත්නම් හැමදාම දුක් විඳින හින්ද වෙනවා ඒකින්ද අද දවසෙත් අපි මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයට සහ සම්බන්ධ වෙච්ච හැම කෙනාම තමන්ගේ බාහුවලය උදලා හරි හම්බ කරගත්ත ධනෙ වේ පෑදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරා තමනුත් ධර්මයේ ශ්‍රවණය කළා අන් අයට ධර්මයේ ශ්‍රවණය කරන්න ලබා දෙනවා කියලා